නමුත් විසිරලා අධිකය ලබනකොට ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ විදිහට අර ආස්වාස ප්‍රසවාසයෙන් පටන් අරගෙන සක්මණෙන් පටන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේකේ මුල සිට අග දක්වාම ආස්වාස ප්‍රසවාසයේ බලනකොට ඒක මේ මම කියලා බීජයක් සාරයක් මදයක් නැහැ. මුල සිට අග දක්වාම නිරීක්ෂණය කළ හැකි හොඳට විස්තර කරන්න පුළුවන් දෙයක් තියෙනවා.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 මඳ අග බලාන යනකොට තේරෙනවා මේක ලස්සනට විනිවිද දකින්න දෙයක් පුළුවන් දෙයක් මිසක් මේකේ සැඟවිච්ච ගුඩ ආත්මයක් මෞංකාර දෙවියක ඒ කියන්නේ පුද්ගලික ආත්මයක් හෝ පරමාත්මයක් නැහැ. කවුරුත් මෞංකාර දෙයක් නෙමෙයි හේතුඵල ධර්ම කියන්නේ. එහෙනම් මට ඒක පාලනය කියලා මෙයා කියවුකුත් නැහැ. එහෙම මෞංකාර කෙනෙකුත් නැහැ. උන්ට ආනාපානය හොඳට මුලමඳාක දැක්කනම් ඇත්තටම දකින්න සෑහෙන දුරට ඉස්සරහට යන්න ඕනේ. යනකොට යා නොදැනුවත්වම මේ ආත්මීය ප්‍රහීන වීම මත තමයි මේ තනිකම පාලුකම කම්මැලිකම නීරසකම ඒකාකාරීකම ඉන්නේ. විශේෂයෙන් ප්‍රසවාසයේ ගෙවිගෙන යනවා දකින්නකොට ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහලා දාන්න දේවල් තේරම කාබාසින්න වෙලා යනවනේ.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 හැමතැනින්ම මරණය ගැන ඇහෙනකොට එයාටම හිතනවා මේ නම් එනම් මේක තමයි මේකටත් වෙලා ඇත්තේ කියලා. ගෙවල් ඔක්කොටම යන්නේ එකගෙන් දෙකෙන් තුනෙන් හතරෙන් ඇහෙනකොට දරුවා දිහා බලලා මේක තමයි මට පණ දීපු ජීවිතේ මේ දරුවා රෝස මලක් වගේ මේක දැන් සීතල වේගනේ යන්නේ හැබැයි කොහොමඩක්වත් හිතුවේ නෑ මේක මැරලයි කියලා. ඒ මරණ ගැන ඇහෙනකොට ඇහෙනකොට මගදී විසිකල්ලා හිතාගත්තා. ප්‍රතිවිචාය කියලා ඒ දාලා ගෙදර ගියේ නෑ බුදුහාමුදුරු කාට ගියේ. ඊළඟ සංසය ඒක තිවිචාය මාව කොට ගන්නයි කියලා. අනිත් වගේ සක්කාය දිට්ඨිය තමයි අර මැරිච්ච මලකුණක් කීල ගන්නගෙන යන ඉසాగොතුමි වගේ මුලින් හිතනවා මගේ පණ දීලා හරි කොහොම හරි අබ ටිකක් හොයාගන්න කොහොම හරි දරුවට පණ දෙනවා කොහොම හරි බුදුහාමරගේ හැකියාවෙන් වැඩ ගන්නවා කියලා තමයි දඟලන්නේ. ඒ බුදුහාමර දීලා තියෙන අල්ල හයිපොතීසිස. ඩිස්ප්‍රූව් කරන්න දීලා තියෙන්නේ. ඒ බුදුහාමරනේ බණ කියන්නේ හැම ගෙදරකම කියනවා අනේ විසු හදාගන්නද අපේ ගෙදරත් මල ගෙදරක්. මේ ඊයේ වරුනේ මේ අම්මා මැරුණා තාත්තා මැරුණා කියනකොට අර පිළිගන්න බැරි සත්‍ය පිළිගන්න. ඒක නිසා සක්කාය දිට්ඨිය කියලා තියෙන ඊතාවනින් ඉන්න දේ නිර්වචනය කරන්න ගියොත් ඒත් තමයි වැරදුනේ.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 යා වඩු වැඩේට ඕන වෙන අවුදයක් අත්ත වැඩේ කරා. ඒ වගේ ඒකේ ප්‍රයෝජන ඉවරනාට පස්සේ ගහක ගෙඩියක් ඉදුණාට පස්සේ කුප්පියෙන් ගැලීලා වැටෙනවා. එක ගහේ එක විදියට gedi හදුනහට gedi වැටෙන්නේ එක එක වෙලාවල් වලට. ඉතින් මේ වගේ ඒ සංසිද්ධිය යෝගාවචරයෙන් ගේ දැනුමෙන් සාක්ෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ. gedi ඉදුණාට පස්සේ විදිය වැටෙනවා කියන අදහස ඔය එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සැක හිතන්න හොඳ නෑ නේද? තාම මේක. මොකක්ද කියන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙලා නැද්ද කියලා නිකන් කියන්නේ ඒක ඇත්තටම ඒ සැකය තව සක්කාය දිට්ඨිය වැඩි කරන්න හේතු වෙන පොහොරක් කෙනා වෙනවා. ඒ කියන්නේ නිවරණයක් වෙනවනේ. ඒ නිසා ඒ සැකය ඒ කියන්නේ සැකේ තියෙන තාක්කල් තමයි බුද්ධිය නැති වෙනවා. ඒක සරයක් හැමදෙරේ සෝවන් තත්ත්වයට පැමිණියොත් ආයේ පස්සට යන්නේ නැහැ නේද? ඔව් ඊට පස්සේ යාට යාට තේරෙනවා මේ ගත්ත විනිශ්චය ස්වභාවික විනිශ්චයක්. අමෝරාවෙන් ගෙඩි ඉදවල තම්බලා කෑව නෙවෙයි ගහේ වැටුණා. ගහේ ඉදිල වැටුනේ කියලා. ඒක තේිනවා ඊට පස්සේ යා ඊගා වැඩ වලට යනවා. ඒ ලැබිච්ච ලාභේ ඊගා වැඩ ටිකට යනවා. හරි හඳුනේ මේ මේ මං හිතුවා මේ රිට්‍රීට් එක ඉවරගෙන යනකොට ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා බලනකොට එන්න එන්න පෙට්ටිය පිනන හම්බුනේ මොකක් හරි. ගහලල්ලා මොකක්ද ප්‍රශ්නේ? පළවෙනි පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඉන්ද්‍රිය බල සම්ප්‍රේෂණය සෑම විටම විපස්සනා ඥාන ඇතිවීම සඳහාද සිදුවන්නේ. දීප් සමාධියෙහි සහ මෙහි ඇති වෙනස කුමක්ද ඔබ වහන්සේට තේරුවන් සරණයි. කාරණා තුනක් මේ ගලපන්න හදන ඉන්ද්‍රිය බල බල සම්ප්‍රේෂණය කියන එක භෞතික විද්‍යාව. ඒ ලින්ක්ස් ඔක්කොම පෙළ ගැහිච්ච ගමන් බලයේ සම්ප්‍රේෂණය වෙනවා. ඒක අපිට භෞතික විද්‍යාව ගන්න දෙයක්. ඒ වගේ ඒ වගේම දෙයක් භාවනාදී එකලස එනකොට ඒ විශේෂ සමාධිය සහ විශේෂ ප්‍රඥාව වෙනවා. ඒක නිසා ඒ තෙන්ට ඕන කරන අඩුම කැඩුම සැකසීම අපි කරනවා මිස ඒ අඩුම කැඩුලි මේ ප්‍රතිඵල ලැබේවා කියලා බලාපොරොත්තුවක් නොවෙන්න දෙන පුංචි මේ ප්‍රතිනිධියක් මේක.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 අතනින් මෙතනින් පුපුරු ගන්න පටන් ගන්නවා. ඒ quick enlightenment වලට සටෝරි කියලා කියනවා. ඉතින් භාවනා කරනකොට තැන් තැන්වලදී තමන්ට තේරෙනවා. බොහොම ලස්සන පිරිච්ච සම්පත්‍ති කර සාසන බර අත්දැකීම් වගේක් එනවා. ඒ වෙදී ළඟ ළඟ ඉන්න පටන් අර ගන්නවා මේ භාවනා විදිනුවත් එක්කම ඉස්සලා ඉස්සලා බොහොම කලාතුරකින් එන එක වෙලාවේ තමයි ඒ බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙන්නේ මේ විනිවිද දැකීමක් හරහ දැකීමක් විපස්සනාවක් අනුපස්සනාවක් කියලා එකට කියනවා.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 එන්න පටන් ගන්න උඹ මොකක් ආවත් පහන දැල්ල නිවන්න බෑ ওই හරසුලන් ආවට උඹ ඕන්නටක් කියලා ඉඳක් පුළුවන්. එහෙමනම් යන්න යන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් සැකන පහාම තමන්ගේ මූල කර්මස්ථානට එන්නේ ඒක තමයි ക്ഷേම භූමිය. ඒක තමයි තාත්තගේ බූදලේ.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 ඒක නිසා වඩා හොඳ එකක් මොකද්ද කියලා මගෙන් අහුවොත් නම් මම කියන්නේ මූල කර්මත්තාන ගියාට පස්සේ මේක සංසිඳන බව දැනගෙන ඔන්න ඕනි තූතුඩියක් වෙච්චවයි කියලා යන්න හරි. වෙන ගිනි අඟුරක් වෙච්චවයි කියලා යන්න හරින්ද ඒකට ගියත් මුකුත් වෙන්නේ නැහැ මේකට ගියත් මුකුත් වෙන්නේ නැහැ. සැකනම් විතරයි ආපහු මූල කර්මත්තාට යන්න ගන්නේ ඒක ගමනට කොක්කක්. ඒක ගමනට බාධාවක්. හවුදේ මේ වගේ මං හිතන්නේ ප්‍රශ්න මම සෑහෙන ප්‍රමාණයක් කියවුවා මෝටම එක එක විද්‍යාවක් අත්දැකීම් ඇවිල්ලා තියෙනවා. අපි ජෙනරල් ඇඩ්වයිස් එකක් හැටියට දෙනවා නම් හැමදේම දැන් මේ වගේ වෙන දේවල් ඔක්කොම අමතක කරලා මූල කර්මස්ථානයේම හිත තියාගෙන භාවනාව ඉබේ යන්න අරින්න කියලා කිව්වොත් හරියද? බෑ. එතකොට බෑ. එහෙම නෙවෙයි. මේ වගේ දේවල් එන එකට ලෑස්ති වෙලා යන්න මම සැක කරන්න එපා. මේව කාගෙන යන්න. සැකනම් විතරක් මූල කර්මස්ථානෙට ඒක ආපසු ගමනක්. දැන් නිතර මූල කර්මත්තානේ කිසිම වර්ධනයක් නැහැ. බබා තොටිල්ලේ පැට මේ තොටිල්ලේ වැට පැන්නේ නැත්තම් ඒක බම්මණෙක්.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 ඒකට එයා තමන්ගේ කොන්ෆිඩන්ස් හැදෙනකන් ට්‍රයිල් ඇන්ඩ් එරර් දාන්න ඕනේ. වරක මූල කර්මස්ථානට ගිහිල්ලා බලන්න, වරක අභියෝගේ ගන්න, වරක ওই දෙකම කරන්න. ඉතින් ඒක යාට කණ්ඩායම් මොකට අපි ওই ඌදුරගෙන කණ්ඩායම්. දැන් මේ මේ මං අහුවේ හන්දනේ මේක මටත් අත්දැකලා තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. ඒ එන මාතත් කණ්ඩ වෙනවා. ඒක ඒ ඒ වෙලාවේදී මං කරන්නේ හන්දනේ ඒ ගැන මං ටෙන්ෂන් දාන්නේ. ඒ වගේ වෙන වෙනකොට ඒක එච්චරම ඒක නිකන් බියසුළු ප්‍රතිපදාවක් කියලා මම කියනවා. ආයෙ දුවගෙන යනවා අම්මගේ සාරිය පිටිපසට. සාරි පොටේ ඉල්ලෙන්න හදනවා. නෑ පුළුවන් ප්‍රමාණයක් කාගෙන යන්න ඕන. කාගෙන යන්න ගියාම වෙන ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. ඔය ගොරවගෙන ආවට ඔය කියන තරම් වහින්නේ නෑ. අකුණු විදුලි ගැස්සේ තරමට වහින්නේ නෑ බොරු. නිසා කෙලෙස් වලට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් ගතිය Tamanට අත්දකින්න පුළුවන් වෙන Taman වෙත පැමිණෙන දේවල් වලට පරෝපදේශ රහිතව තල්ල කැඩෙන්නේ තල්ල කැඩිච්චාවයි. කෙලවෙන්නේ කෙලවිච්චාවයි. ඔන්න ඔන්න ගිනි අඟුරක් කියලා පයින්නවා. frog jump into the old pond plop. හරියම මීට පස්සේ වුණත් මහවුදරට පොල්ලයක් දෙන්නම් මහරය හරි. තල්ල කැඩුනායි කියලා මේ ඉන්නවා මේ මේ ගම්පලයට කියපුවාම ඒව ආදලා දෙනවා. මූණේ මොනවාට ප්‍රශ්නක් තියෙනවා නම් ගම්පලේ හදලා දෙනවා.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 ඒක සරුවචනන්සේ දේශනා කරනවා ගැඹුරු මුහුද ගත්තාම මතු පිට වාතයේ නිසා යටම වතුර තිමිංගල පිංගලාදී විශාල මත්ස්‍ය නිසාත් කැළඹෙනවා. මැද වතුර කවදාකවත් කැළඹෙන්නේ නැහැ ඒ නිසා අපිට දැන් ওই කැළඹෙන වතුර ටික තමයි හිතවිලි එනවා කියන්නේ. එතකොට අපිට පුළුවන් ඒකට සම්පූර්ණ අවධානය කියලා සමාධිය කැඩුනා හිතවිලි වලට ගියයි කියලා. එහෙම නැත්නම් අපිට කියදයි නෑ මේ හිතවිලි වල තියෙන මූලමදාග දකින්නවා විදර්ශනා කරනවා කියලා. එහෙම නැත්නම් බලන්න මේ හිතවිලි තිබුණාට මැද වතුර කැළඹිලා නෑ. එතකොට හිතවිලි හරහා සමාධිය බලන්න පුළුවන්. ඒ වගේ සමාධිය ඉඳගෙන හිතවිලි වගේක් තියෙනවා. ඒ හිතවිලි දැල බැඳා වගේ තියෙන මේ පිටිය බැඳා වගේ බාධා කරන්නේ නැහැ.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 මේ හිතවිලි ඒකටම ආවේනිකව හට ගන්නවා. එතකොට මොකද්ද දෙයක් බවට නාඩගමක් නෙවෙයි යාම නැතිලා යනවා. හරියට ආස්වාදේ පටන් අරගෙන ආස්වාදේ ප්‍රසවාසයෙන් වෙන්ව රංගනය රංගපාලා නැතිලා යනවා. ප්‍රසවාසය පටන් ගන්නවා ආශාසයෙන් වෙනව රංගනය රඟපාලා බැසිලා යනවා. ඒ වගේ හිතවිලි වල තියෙනවා ආශාස ප්‍රසවාසයෙන් ඉන්නවා. ඒකටම මම හිතවිල්ලක් කියලා පෙන්වන්න රංගනයක් යාට තියෙනවා. ඒක නිතරම රංගනවා. ඒ රංගනේ රංගලා යන තියලා යනවා. මම වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ආශාස ප්‍රසවාස නෙවෙයි වේද මේ සද්දයක් නෙවෙයි කියලා හිතවිල්ල ඇවිල්ලා එයා කොහොමද අපිට අඟවනවා. ආන්දර එතන දැන් සිතවිල්ල ඇති වෙලා නැති වෙනවායි කියන එක මිසක් ඒ සිතවිල්ල මොකද්ද ඒ සිතවිල්ල දැන් මට උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන් මට දැන් ඔෆිස් එකේ මොකක් හරි වැඩක් කරන්න බැරි වුණා කියන එක සිතවිල්ලක් එනවා. එතකොට ඒ සිතවිල්ල ඔස්සේ ගිහිල්ලා හොයා බලන්න නෙමෙයි කියන්නේ. මේ සිතවිල්ලක් ආව ඇති වුණා නැති වුණා කියන එක විතරයි බලන්නේ. ඔය ඒ සමාජලට අපිට ඔප්ෂන් එකක් දෙන්න අපිට choice එකක් දෙන්න ඇවිල්ලා කන්ටෙන්ට් එකක් අපිට කියනවා. එතකොට අපි කියන්නේ පමයි.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 එතකොට ඒක මෙනෙහි කරන්නේ ද්වේෂයෙන්ද නැද්ද කියලා කොහොමද දන්නේ? මේ හිතවිල්ල ආපේක මකන්න නම් ධම්මට්ඨිතියේ නෑ. ධම්මට්ඨිතේ කියන හිතවිල්ලක් ආවේ කියලා මොකද්ද ප්‍රශ්නේ? මේ හිතවිල්ල හතුරෙක් වුණොත් නෑ. හිතවිල්ල මේ මට බාධා කරනවා කිව්වොත් විපස්සනා කරනවා කියන එක නෙවෙයි ඔය කරන්නේ නොදකින්න ඔබ තන්නොදොම කියනක කරන්න දැන්.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 නොද්දකින් නොපතන් නොදොමකින් තමයි ඔය විපස්සනා කරනවා. කියන්නේ ඒකට නෙවෙයි විපස්සනා කරනවා කියන්නේ. උගව දෙනෙක් මේ විපස්සනා කරනවා කියලා කියන්නේ අනිච්චන් දුක්ඛන් නදකින් නත්පතන් නදෝමකින් අනිච්චන් දුක්ඛන් අනාත්තන් නදකින් නපතන් නදෝමකින් නදකින් නදකින් අන්තිමට අනිච්චන් දුක්ඛන් අනාත්තන් නැහැ නදකින් නපතන් නදෝ තද්ද වෙලා ඉවරලා දත කාගෙන ඉන්නවා මොකද හිතවිල්ලට කැමති නැහැ වේදනාවට කැමති නැහැ ඇත්ත වේදනාව කියලා ගෙන්න ගත්තා නම් මේ ඉබේ ආවෙකනේ ඒක ඇවිල්ලා තින අපිට පණිවිඩයක් දෙන්නනේ අපි සතිය හයියද කියලා බලන්නනේ ඒ නිසා භාවනේ එතන තියෙනවා තේවක් කළා තියෙනවා කැමති නැති තේ ටිකක් බීලා ඉඳලා ඵලයන් මං වැඩ කර. එන්නපයි කියන්නේ. හිතවිල්ලක් එන්නපයි කියවම හත් පාරක් වෙනවා. එන්නපයි කියවොත් හත්සරයක් වෙනවා. ওই රිලෙවෙ කොට ගලක් හරි ගහලා යන්න කිව්වොත් ඒක දැඩි අධිෂ්ඨානයක් ගන්නවා. අම්මා මුත්තා කිව්වත් යන්නේ නැහැ. නැත්තම් ඌ යනවා. නිකමට හරි මොනවද කරන්න බෑනේ. මෙහි ඕලන්ඩේ පරිශ්‍රණය කරන්න බෑ. ඒකට එහෙ ඉන්න ඕනේ. දිගට අරගෙන ඒ කියන්නේ කොහොම හරි මේ මතුවෙච්ච හිතවිල්ලට වේදනාවට යටි හිතේ තියෙන द्वේෂය දැනගෙන නෙවෙයි ප්‍රශ්නේ වර්ණනා කරලා තියෙන්නේ. ඒක අල්ලා ගත්තොත් විශේෂයෙන්ම ආයුධ සන්නද්ධ වෙන සත්‍යවත් ඉන්න වෙලාවට බලන්න ඕනේ. හිතවිල්ල එන්න අරින්න සම්පූර්ණයෙන් එන්න අරින්න දැන් හරියට අපි ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එකේ ડોක්ටර්ස්ලා ඔක්කොමලා ඉන්න වෙලාවේදී ඇටැක් එකකට ප්‍රශ්නයක් නැහැ නේ. ගෙදරින් ඉඳද්දී આવොත් මේක ප්‍රශ්නේ තියෙන අපිට ඔක්සිජන් නැහැ, ඩිස්ඉන්ෆෙක්ෂන් නැහැ, මොකුත් නැහැ. ඒ වෙලාව වෙනකොට වසංගන්න යන්න හොඳ නැහැ. මොකද අපි අවශ්‍ය තැනට ගිහිල්ලා ඉන්නවා, දොස්තරේ ඉන්නවා, ෆැසිලිටිස් ටික තියෙනවා. එතකොට heart attack වේවා, මෙහෙම නැත්නම් පිටගැස්ම වේවා මොකක් හරි එනවනම් මං කියන්නේ මැරෙන්නේ නැහැ කියලා. නමුත් අපි ආයුධ සන්නද්ධයි. ඒකටයි අපි මේ සතිය වඩන්නේ. එහෙම නැතුව මේ හිතවිලි අයින් කරන කරන දෙයක් නෙමෙයි. දැන් ආවුදේ ප්‍රශ්නේ දැන් අපි ද්වේෂයක් නැතුව ඒ සිතුවිල්ල මේ යෝගාවචරය කියලා තියන්නේ මේ මට විදර්ශනා කරන්න ඕනේ කියන්නේ දැන් අපි ඒ සිතුවිල්ලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කොත් අපි බැලුවොත් එහෙම ඒක ප්‍රශ්නයක් නැහැ නේද උඩට බලනවායි දකින්නවායි කියන එක ඇත්තට මේ හිතවිල්ල මුලැමැදාක බලනවා විනිවිද දකින්නවා කියන එක මම දාපු අර්ථකථනය. යෝගාවචරය ඩිෆයින් කරලා නැහැ හිතවිලි විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද කියලා. යෝගාවචරයේ කට උතරේ ගත්තොත් අපිට පුළුවන් යුක්තිය පසිදලන්ට උසාවියි. අපි දැන් මේ හිතලානේ කතා කරන්නේ. යෝගාවචරයක් ඉන්නවද මේ කියන්නේ? එතකොට හරි. මගේ ප්‍රශ්නේ මෙච්චරයි. අපි භාවනා කරගෙන යනකොට අපිට හිතවිල්ලක් එනවා.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 නැත්තම් නොදකින් නොවතන් නොතපන් කියලා කියන්නේ. ඕක තමයි අනිච්ච දුක්ඛ නැත්තම් කියන්නේ. මං කියනවා හිතවිල්ල හරහා බලන්න මේ හිතවිල්ල තියෙදි සමාධිය තියෙනවද කියලා බලන්න. සමාධියේදී හිතවිල්ල තියෙනවා කියලා බලන්න. එතකොට නම් අපි පරිශෙන්ට දාලා තියෙනවා. අපි හිතවිල්ල ලාභයට අරගෙනත් නැහැ, පාඩුවට අරගෙනත් නැහැ.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 ඉතින් කොහොමද මම කියලා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ වරෙන්. එල පණිඩේ ඔප්පු කරපන්. පයින් ඔප්පු කරනවා කියන එක දන්නවද? රජුරන් ඇවිල්ලා පණිඩේ බාර දෙන්න ඕනේ. දැන් යුද ප්‍රකාශයක් කරන්න හදන වෙලාවේදී හතුරු පාක්ෂික ඇවිල්ලා පයින් ඩොප් කරගන්න බෑ කොහොම යුද ප්‍රකාශ කරන්නේ? අන්න ආයුධ සන්නද්ධ වෙන්න බෑ. අපේ හමුදාව දිගෙන් රජුරණ පයින්ඩයක් තියෙනවා. අපේ රජුරණේ පයින්ඩයක් තියෙනවා. පයින්ඩ තියෙන තනිකර රජුරණ විරුද්ධ යුද ප්‍රකාශ කරන මොකද? රජුරෝ ඒක ගේට් ඔක්කොම හරහා එන්න දෙන්න එපා. පයින්ඩ ඔප්පු කරන්න එපා. මම හිතන්නේ හාමුදුරේකට හොඳ පිළිතුරක් දුන්නා. ඒ කියන්නේ අපි බලන්න ඕනේ වෙලාවේ සිතවිලි එනකොට අපේ සමාධිය කොහොමද ස්ථිර නැති වෙලාවේ සමාධිය කොහොමද කියලා විදර්ශනාවෙන් බලන්න. ඒකට මම කියන විදර්ශනාව ඒ ඒ ඒ වගේම අර කලින් මස් පිඩුවල උදාහරණයක් එහෙමයි නේද හම්ද මේ සමාධිය ඉන්නකොට කොහොමද දැන් මේ වගේ තත්ත්වයක් එනකොට කොහොමද කියන්නේ.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 එතකොට අනවශ්‍ය අතුරෙක් හදාගන්න. අනවශ්‍ය අතුරේ සමාඩ මේක හරහා මේ එන්නත් පුළුවන් හොඳ පණිවිඩ. අපි දන්නේ නැහැ. විදිහට යන්න ඕනාවක් දැන් ආපුර එහෙම කියනකොට ඒක ගැට තේරෙන්නවත් නැතුව යනවා. එහෙම කවන්නේ. ඔව් ඒක අර අර ප්‍රශ්නෙත් ඒක කියවෙනවා. හිතවිලි දෝර එනවා. හැබැයි ඒක මට ඒක බලන්න වෙලාවක් නෑ යන්න ඕනකමකුත් නෑ මගේ හිත සමාධියට එනවා. ඒ කියන්නේ වැස්ස වහිනවා. මම දෙමෙන්නේ නෑ. රිදීම තියෙනවා විඳිල්ල නෑ. මට ඉන්ෆ්ලික්ට් වෙන්නේ නෑ. ඒ කියන්නේ යුද්ධේ යනවා මම බංකරක ඇතුලේ ඉන්නේ. යුද්ධේ යනවා මම ඉන්නේ බුලට් ප්‍රූෆ් කැබින් එකක් ඇතුලේ.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 මම කියනවා බාලදක්ෂ ව්‍යාපාරයක් කියලා. ඒ ඒකෙන් තමයි උපයගත් එක වැඩ ගන්නවා කියන්නේ ඒක නේ. ස්වාමීන් වහන්සේ දැන් ඒ සම්මර විලාසෙ ඒකත් හොඳ දෙයක් ආරම්භ හොඳ දෙයක් මොනවා හරි ප්‍රගම්ය තියෙන දෙයකට දෙයක් මතක් වෙලා ඒකට හොඳ උත්තරයකුත් ඒකෙන්ම එනවා.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 හිත දුර්වල වෙලා, හිත වැටිලා, ආයෙත් උනත් මේ ආයසරයක් ටිකක් එක සැරයක් දෙසරයක් මූල කර්මස්ථානේ නිකන් බ්‍රෂ් කරලා දාන්න වෙනවා ඒක. බඩින් වර ක්ලීන් කරන්න වෙනවා. නිකන් සයිඩ් කන්නඩිය පිහලා පිහලා ගන්නවා වගේ. වරින් වර පිහන්න සිද්ධ වෙනවා. ඒක දූවිලි අල්ලන්නේ නැහැ.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 වගේ මේක මේ අතරමැද පැලිරි අතරමැද මේ තියෙන ක්ලීවේජස් එහෙම නැත්නම් අතරමැද තියෙන මේ අගාධ පේන්න පටන් ගන්න එක විස්තර දැකීමේ ලකුණක්. උදාහරණයක් ඒක තිසරණන්ස පොඩි කියන්න ඕනේ මේක අනිත්‍ය කියලා හිතන්න ඕනේ නෑ. ඒක පේනින් බලාගෙන ඉන්නවා මිත්‍රයි. ඒකේ පේනවනම් ඒකයි වැදගත් දේ.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 ඉතල දවසේ මේක තනි තනි ලෑල්ල වගේ තිබුණට පහු පහු වෙනකොට වැඩි ටික ටික කොහොම කොහොම වෙනවනේ. ඒකේ ඕනේ වරුණක් දිහා බලනකොට පේනවා මේක ඇතුලේ ඒක ගණයක් නැහැ. පුංචි පුංචි ගොඩක් තියෙන්නේ. පෙන රිද්දක් වගේ. එහෙම නැත්නම් රිජිෆෝම් කැලලක් වගේ. අන්නේ පොඩි පොඩි කැලි වෙන් වෙලා පේන්න පටන් ගන්න එක තමයි අපේ භාවනාවේ දියුණුව කියලා කියන්නේ. මේ සමාධිගත වෙලා ඉන්නකොට එන සිතුවිලි තාත්මත්ම අල්පණං මොකක්ද ඒකෙන් අදහස්? ඒ කියන්නේ හැම කලාතුරකින් සිතුවිලි එන්නේ. ඔව් ඒක ඒක කිසිසේත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ Tamanට.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 ඊට පස්සේ ගියා මේක හොඳයි. ඒ උනාට ගිහලා සාකච්ඡාලදී කතා නොකරීම කතා කරුවොත් වෙන්නේ මොකද්ද? අර වෙනදා වෙන කට්ටියට කියන හිල්ලක් වෙනවනේ. ඒ නිසා මුදිතාවෙන්ම අපි තීන්දුව කරා ඒ වෙලාවේදී ඒ ගැන අපේ එක අපේ එකත් හොඳයි කියලා කියන්න හදනවා කියන්නේ අනවෙන් බලපෑමක්.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 ඉතින් අම්මා දෝන ඇල්කලා අයි පුතේම මට මෙච්චර කල් වද දුන්නේ ඔච්චර කතා නොකර කියලා. මේ පිස්සුනේ බනිසෙක ටෝස්ට් වෙනවා කියලා. එයාට කතා කරන්න දෙයක් නැහැ අම්මා හොඳට වැඩ කරනවා මොකටද කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ අදිවාසීතු භගවා තුන්නී භාවේන.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 ආඳුරෝ කිව්වා මේ ජීවිතේට මෙහෙම දානයක් නම් වෙන දෙනයි. ඔය ඔය දැන් ඔය ඔය ලකුණු දා ගන්න හදන්නේ. මම ඔය මොනවක්ද කිව්වේ? මේ නෝන්ලාට කිව්වේ නෑ හම්බෙනවා කියලා. ඔය කියන්නේ ටෝස් කතාවයි. හරි. මට ඒක අහගන්න ඕනේ දැන් අපි දැන් එක්කෙනෙකුට ඒක රෙකෝඩ් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපිට සතිය තිබිලා නැහැ.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 යන්නයි හදන්නේ ටටා. කවුරුත් නැිරෝසික ප්‍රශ්නයක් නෑ. ඔක්කොම සෝවන් වෙලා. මට උඹලා පිළිබඳ කිසිම අපේක්ෂාවක් නැහැ. උඹලා මම පිළිබඳ අපේක්ෂාවක් තියනවාද? දැහෙට මේගොල්ලෝ අදරේ අඬන්නේ ඉන්නේ. අනේ අම්මෝ අයියෝ කියනවා. බුදුහාමුදුරු පිරිනොම් පහන වෙලාවේදීවත් ඒ කිසිම කෙනෙක්ගෙන් ඇහුවා උඹලට මම පිළිබඳ අපේක්ෂාවක් තිබුණා නම් මම උඹලා පිළිබඳ අපේක්ෂා දෙන්න වැඩ ඉවර නෑ තාම. chapter close නෑ. chapter close නේ. ඉතින් ඔය හොඳට සක්මන් කරලා chapter close ලස්සනට ඔක්කොම harmonious යනවා. ආයේ මතක් කරන දෙට මතක් කළ කීයද හැගේ වැඩේ පර්ෆෙක්ට් තිබිලා තියෙනවා කිය. ඒක නොකිය කියවෙන. අර පළුව කොහොමද මේ පළුව කොහොමද නහානස් එක ලස්සන තිබිලා තියෙනවා. මදි දෙහෙම කිව්වම මදි. මොන පාට ගිහිල්ලා ගෙදර ළමයෙන්ම තා කොයි වෙලෙත් මම මේ පැත්තෙන් ආවේ කියලා ඒ දන්න පාරක වගේ යනවා. ඔය මේ බ්‍රිස්බේන් වල ඉන්න ආරි හැතැම්ම දෙකක් අතර හැමදාම drive කරන්න ඕනේ. ඒ මග කෑල්ල කුඟා කාට මතක නැතුළු. බයට රසයෙන් අසුනා. ඒ වෙලාවේදී මගේ මිස් දුනොත් සතියෙන් ඉන්නවත් සතියෙන් ඉතින් drive කරන්න machine එක වැඩ. මෙයාට මතක accountable නැතිළු. ඒ කියන්නේ cross check කරන්න යනකොට අන්තිමට ඩෙන්ටිස් කෙනෙක් පහරි දන්නවා ඇති. රස්සාවෙන් අස් වුණා. අස්ුනේ මොකද මේ ඩ්‍රයිවිං කරනකොට පැය තුනේ සෑහෙන වෙලාවක් සතියෙන් චෙක් කරන්න හදනකොට accountable නැහැ. හැබැයි වැඩි perfect ගිහිල්ලා. ආම්දනේ ඔතන සතියෙන් හිටියට තණ්හාදිත්තිමාන ඇති නුණනම් ඒක සිතුවිල්ලක් හැටියට ආපහු වෙන්න විදියක් නැහැ නේ. ඒක මතකේටාවෙන් හිටියානම් මතකේට යන්නේ නැහැ. මතකේට යන්නේ. සියල්ල අංග සම්පූර්ණන් ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. අංග සම්පූර්ණ නැති නිසායි අපිට ওই චෝදනා යෝජනා අවශ්‍ය වෙන්නේ. ඒක මනුස්සකම තියෙනවා එතන. නමුත් අංග සම්පූර්ණ වෙලාවේදී කාටවත් කතා කරන්න දෙයක් නැහැ. ඒකයි සරුවචනංශේ පිළිබඳව සරුවචනංශගේ වැඩ පිළිබඳව සරුවචන් වහන්සේම සරුවචනංශගේ ಗುಣ කියනවා මිසක් අපිට කොම්ප්‍රිහෙන්ඩ් කරන්න බෑ. මොකද අපිට පර්ෆෙක්ෂන් එකක් අපේ මනසට ගැලපෙන්නේ නැහැ. ওই වගේ වෙලාවක විතරක් තියෙන වැඩි ලස්සනට යනවා. රෙකෝඩ්ස් නැහැ. දැනුමක් නැති වුණාට එයාගේ සතියේ වර්ධනයක් සිද්ධ වෙනවනේ අනිවාර්යෙන්. මේ සතියේ අධිපති වෙලා සතිය බල සති බලය බාටපත් වෙලා ඔක්කොම බැලන්ස් කරලා තියලා. එයාගෙන් කරණ තියෙන කෘත්‍ය සතිය විතරක් නෙවෙයි සද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥා ඉතින් ලස්සන හාමුනියකක් තියෙනවා.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 හැබැයි අපි හොඳටම දන්නවා ප්‍රතිපදා නිසා අඩු වෙමින් පවතිනවා කියලා. ඒ අඩු වෙනවා පවතිනවා කියන එක සමාදම් වෙනවා. හොඳයි ඒක හොඳ ලකුණක්. ආයෙත් ග්ලට් එකක් එන්න පුළුවන් පරණ දෙයකට. හැබැයි ඒකට හිත නරක කරන අලුතෙන් කරපරස් කරන්න එපා. දැන් ඒකත් නෑ. එනේවත් අඩුයි. ඉතින් ඒක ඩබල් පොසිටිව් එතකොට. මම මේ ලකුණු දාගන්න ප්‍රශ්නේ හැවෙන්නේ මට සිතුවිලි එනවා හරි අඩුයි. සමාධිගත වෙලා ඉන්නකොට. ඒ වෙන්න පුළුවන්. අපි ඒකට සාදු කියලා කියනවා. සාමාන්‍යයෙන් මම අවසරයි මම පොත්වලින් ගලක අහලා කියලා තියෙනවා. කෙනෙක් සෝවන් ඒක ගලයකින් සිදුවක් වගේ මතක තියෙනවා.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 දන්නවා ගියපු නැති මට්ටමක් කියලා. ආන් මේ වගේ එකක් උතන කියවෙන්නේ. හාමුදුරනේ පොඩ්ඩක් මේ ඒ ප්‍රශ්නේම දැන් තණ්හා දිට්ඨිමාන, ලෝභ දෝෂ මෝහ ඒ තුනටත් ඔය තණ්හා දිට්ඨි මාන වශයෙන් කියලා කියන ප්‍රපංච කරන එක ගැන පාරෙන් අතුරු පාරවලට දානවා. ඉතින් තණ්හා කියන එක ලෝභයත් එක්ක කිලිම සඳහන් වෙනවා.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 මෙය භාවනා ජීවිතයට පමණක් නොව දෛනික ජීවිතයටත් යෙදීමට යෝග්‍යයයි සිතමි. පෙරුවන් සක්. ඒකට පොඩි මේ එකතු කිරීමක් කරන්න ඕනේ මේ කෙලස් කැපීමේදී පරිවර්ජනාපහතබ්බා ආශීවනා පහතබ්බා කියලා දෙකක් තියෙනවා. බහා තැබිය යුතු දේවලුත් තියෙනවා. ඇසුරු කළ යුතු දේවලුත් තියෙනවා. ඔක්කොම බහා තැබිය යුතු කියලා කියන්න ගියොත් ඒත් වැරදි.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 මේ දෙකම යුගනද්ද වෙන්න ඕන. දෙක එකිනෙකට මේ සම්බෙව වෙලා යනකොට 100 100ක් සමතෙන් අපිට ගිහිල්ලත් බෑ. 100 100ක් විපස්සනාව යන්නත් බෑ. හරිම වෙහෙසයි. එතකොට නිකම් දැලිපියක් මේ මේ මොකද්ද පීරක තියලා දානවා වගේ ඇබරේෂන් එක වැඩි. ඉතින් වරින් වර ඩෙස් කරන්න අපි හයිබර්නේට් කරනවා. හයිබර්නේට් කරනවා ප්‍රශ්න බලනවා. හැබැයි මගහරීමේදී හැමදෙලේ කිසියම් ද්වේෂයක් තියන නේද? සියුම් ද්වේෂයකුත් නැහැ. නෑ, ඒකට බැරි නම් බැරිකම නිසා හයිබර්නේෂන් කියලා කියන්නේ හොඳටම සූර්ය තාපය වැඩි වෙච්චා මාළුව ක්‍රියාකාරකම් අතරලා ලක් කැටවිලා ඉන්නවා. ඒ උෂ්ණත්වය බහලා යනකම් මොකද එයාට දරන්න බෑ චලතාපි සතෙක්. කිමේක ඔක්කොම මෙටබොලිසම් වැඩි වෙලා අමාරු වෙනවා. ඒකට එයා පැත්තකටලා ඉන්නවා. ඉතින් ඒකේ ආරක්ෂක විධිවිධානය. ඒ වගේ මේකේ පරිවර්ජන පහතබ්බා තියෙනවා. මේ මේ දේවල් බුදුසසුන කියනවා මූණ දීලා කරන්න බෑවුවා. ඒව ඇත්තටි මිනිස්සෙක් විස පිස්සු බල්ලෙක් ඉදිරියට එනකොට මයින් කරනවා වගේ අයින් කළා බේරියක්.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 ඒකේ තරම්ම රළු පරිලුයි මේ කෙලෙස්. 100 100ක්ම කරලා නිදාගෙන කරන්නත් බෑ. අවස්ථානුකූලව වෙලාව හැටියට පාවිච්චි කිරීමෙන් තමයි ගොඩ එන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහටි ක්‍රම හතරක් සරුවචාන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා පාරේ හැටියට ගියාට පස්සේ නිවනට චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියනමුත් නිවන් රසය නම් එකමයි.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 තමන්ගේ ස්ත්‍රී ගති වැඩි වැඩියෙන් මේ හත් ආකාරය පෙන්වනවා. හත් ආකාරය වැඩි වැඩියෙන් හුවා දක්වනවා කියලා කියන්නේ ඒ තරම්ම පුරුෂයාගේ ගති වලට ප්‍රේම කරනවා. මේ දින එකතුවෙන් හම්බෙන මේ සංවායයට ප්‍රේම කරනවා නම් මේ දෙන්නගේ ඒ කෙනෙක්ගේ සංයෝගය වළක්වන්න බෑ.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 අපේ අපේ ගෙදර බල්ලෙක් හිටියා. ඌට මෙහෙම මෙහෙම කරනකොට බල්ලා කනවා. මම හැමදාම ගිහිල්ලා ඔය වැත්ත කරලා ඉන්නකොට හොඳටම නිමිච්ච බල්ලෙක් ඌ. කරපු ගා ඊ කරනවා. මම හෙට මේ මේ මහිලුප්පල්ලම යන්නේ කියලා මම දොරමුල්ලේ ඉඳගෙන මම කොටු වෙලා ඉඳද්දි මේක පැන්නා. පැනපම මේ මේක සම්පූර්ණ අත ගියා කට ඇතුළට මෙතෙන් නිකන් ඉරලා ගියා. අම්මට එක පැත්තකින් දුකයි ඊට පස්සේ උඹට ඔහොම වෙලා මදි කිව්වා. මොකද හැමදාම ඌ කොටු වෙලා ඉන්න වෙලාවේ කෝලිත්තම් කරනවා. කෝලිතේ උතද වෙනවා. ඉතින් ඒ වගේ මේවා එකක් වයර් මාරු වෙච්ච ගමන් උගේ හිතේ තිබිලා තියෙනවා ද්වේෂයක් දිගටම මේ පట్టල වෙලා තියලා උඹ කොරන වෙච්ච දවසක දෙන්නම් කියලා. දුන්නා. මෙතන වෙලා තියෙන මේක නෙවෙයි ඌට ත්‍රෙට් එකක් ආවා මම පුරුදු කෙනෙක් නෙවෙයි. ඉතින් මේ වගේ නිසා අපි ඔය දරුවෝටිය මොනවා වුණත් අපේ මනස වැඩ කරන්නේ කම්පියුටර්ගේ ඒ මේ ඩිකෝඩින් කෝඩින් සිස්ටම් එකට වැඩ කරන්නේ. ඉතින් ඇත්තට මේ කම්පියුටර් වල ගියාට පස්සේ බුදුරජාණන්සේ මේ ආකාර ලිංග නිමිති ආකාර ಉದ್ದೇಶ පිළිබඳව කතා කරලා තියෙන ඒවා මිනිසුන්ට හිතා ගන්නවත් බෑ කොහොමද බුදුරජාණන්සේ මෙතන කියේ කියලා.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 අවසරයි ස්වාමීන් වහන්සේ මට එහෙම එකපාරට ඒ පුජ්‍යලයක් ගැන එහෙම හිතනකොට මට හිතෙනවා මේ පුජ්‍යලයා පැත්තක දැන් අපි ගන්න සංඥාව වෙන දිහාට දැන් දෙන්නෙක් වගේ පේන්නේ. එතකොට ඉතින් මම ඒක දරුවන්ට දාලා ගැන හිතනකොට ඒ විදිහට දානවලු හැබැයි ඒක හරි කියන අසන්ත ඒක ඉබේම වගේ ආවේ. මේ මොකද්ද මේ මම කැමති කියන්නේ මොකද්ද මේ ඇටැච්මන්ට් එක මේ මොකද්ද හේතුව කියලා හිතනකොට ඒ පුජ්‍යලය කියලා ශරීරයක් මොකුත් නැහැ ස්වාමීන් වහන්සේ. අර මම යොදාගත්ත කැමැත්ත හරි මේක හරි ඒ වෙලාවේ ඒක වෙනම තියෙනවා. ඉතින් ඒක ඒක ඒක කරන්න පුළුවන් දුරස්ත දේවල් වලට කරත හැකි. ආවේග ජනක දේවල් වල බෑ. මට දයාදානන්ද පුතක් දුන්නා he who mistook the hat as his wife කියලා. ඌට තොප්පිය දකින්නකොට නෝනා මතක් වෙනවා. ඊට පස්සේ තොප්පිය නෝනා වෙලා. සම්පූර්ණ පොතක් ලියලා තියෙන ඒ වෙලාවේ පොත විසි කරලා තියෙනවා මේ මොකද්ද මේ පිස්සු ගේන්නේ කියලා. දැන් දැන් තියෙන මානසික අසහන වලට හොඳටම පේනවා අපි පුද්ගලයෙක් කියලා ගන්න යාගේ මොකද එක ට්‍රේට් එකයි. ඊටු සේරම හිතින් දාන දේවල්. ඉතින් මේ ට්‍රේඩ් එක වෙනස් වුණත් අපි හිතින් දාන ඒවා දාලා කොහොම හරි ගේම ගෙනියනවා. ඒක තැනකදී මලපණියනවා. ඒ මොකද ඒ ට්‍රේඩ් එක වෙනස් වෙලා. හැබැයි අනිත් අදිය ඇත්ත. ඉතින් එතකොට අපි මනස හතුර මිතුර වෙනවා මිතුර හතුර වෙනවා. ඉතින් මේ කටයුත්තේදී අපිට තව කෙනෙක්ගෙන් අහලා බලලා කටයුතු කරුවේ නැත්නම් ඒ ආත්මෝමතික විශ්චයන වලට යනවා. මොකද මේ සංඥා නිදානානි පංච සංකා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සංඥා විරත්තස නසන්ති ගන්තා පඤ්ඤා විමුක්තස නසන්ති මෝහා යම් කිසි කෙනෙක් සංඥාවන්ගෙන් දුරස්ත වුණා නම් යාට ඊට පස්සේ ජීවිතේ ප්‍රශ්නයක් එන්න බෑ. එයා දන්නවා එන ප්‍රශ්න හේරියක් එන්නේ මේ සංඥා විස්තර කිරිල්ලෙන්. එයා සංඥාවෙන් දුරස්ත වුණොත් මේ මේ වෙලාවට ගත්ත සංඥා විතරයි කියලා සංඥා විරත්තස්ස නසන්ති ගන්තම් ඊට පස්සේ ජීවිතේ ගැටයක් යට නැහැ. පඤ්ඤා විමුක්තසන සන්ති මොහා. මේ ප්‍රඥාව හොඳට අවබෝධ කරපේකනට ආයේ මොහේට ඇවිල්ලා පදියම් වෙන්න විදියක් නැහැ. ඒ තරම යාගේ ප්‍රඥාව තියෙන නිසා මේ ලෝකය කියලා කියන්නේ සංඥාවක් බව දන්න හොඳම ව්‍යාපාරය තමයි මේ මෑස් මීඩියා එක. ඒගොල්ලෝ දන්නවා අපි සංඥා වෙනස් කරන්න ඇති. ඒගොල්ලෝ දන්නවා එකම කුණු හarpේ නැවත නැවත පෙන්නකොට අපි මේ සම්පූර්ණ අපි මතිමතාන්තර විරුද්ධව ගිහිලා සුපර් මාකට් එකේ ගිහලා බඩුව ගන්නවා ගෙදර ගෙනල්ලා එන කමුත් දන්නෙත් නැහැ.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 ඒ පංචිල් කියලා කියන්නේ සමාජ ධර්මයක්. සමාජික ජීවිතයට ඕන කරලා තියෙන ආචාර ධර්මයක්. ආජීවට්ටමක සීලෙන් එහාට ගිහිල්ලා Taman කරන කියන හැම දෙයකටම මේ කන බත එහෙම නැත්නම් මේ උපේන හැම එකකම සාධාරණයි. නැත්නම් පරිසරහිතවාදීකමේ green ඉකෝලවින් එහෙම නැත්නම් සදාචාරත්වක වගකීමට සෙන්සිටිව් වෙනවා ඊට වැඩියි.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 කෙලස් එනවයි කියලා කියන්නේ. ටැග් ගැහෙන හැම වෙලාවෙම කෙලෙසකින්. එක තැන කරකිනවා කියන්නේ මොකක්ද? ටැග් ගැහෙනවා. එක තැන පල් වෙනවා. ආ කියන්නේ ප්‍රෝග්‍රස් එක ප්‍රෝග්‍රස් ලීනියර් ප්‍රෝග්‍රස් එකක් නැහැ. එක තැන නතර වෙනවා. ඉතින් මේවට කෙලස් කියලා කියන ඉතින් ඒක විශාල විශයක්. ඉතින් පළවෙනිම දේ තමයි මේතන මේ එක තැන ටැග් ගැහිනවා කියලා හිතන දැනගන්න එක. ඒ දැනගත්තට පස්සේ ඒක ගැන බය වෙන්නේ නැතුව ඒක මේ ඉච්ඡා බංගත්වයටපත් කරන්නේ නැතුව ඒකට හොඳට දැන් මේ එක තැන ටැග් ගැහෙන බව මෙනෙහි කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මට එක තැන ඉන්නකොට දැනෙන මේ කම්මැලිකම ඒකට ඇති द्वේෂය එහෙම නැත්නම් ඒකේ තියෙන ඒකාකාරීකම මෙනෙහි කරගන්නකොට ඒක නැත්නම් ඒ ටැග් ගැහෙනකම අරමුණු කරන්න පුළුවන් නම් ඊට පස්සේ ඒක විස්තර වෙලා පේන්න පටන් ගන්නවා මුකින්ද එන්නේ කියලා සමාහයට හම්දෙන්නේ උතන එක තැන කැරකෙනවා කියලා හිතන දෘෂ්ටියක් වෙන්නත් පුළුවන් නේද පැහැදිලිව වෙන්න පුළුවන් ඒ නිසා ඒක මෙනෙහි කරන්න ගිය ගමන් ඒක ප්‍රත්‍යක්ෂණය වෙනවා. ඒක උරගාලා බැලෙනවා. ඒක වෙරිෆයි වෙනවා. සමහරලාට නිකන් බොරු හුලඟක් විතරයි එතන තියෙන්නේ. මෙනේ කරන්න ගත්තට පස්සේ නැවත නැවත ඒකට මුණ දෙනකොට එයාට සිද්ධ වෙනවා යගේ නියම මූණ පෙන්වන්න සිද්ධ වෙනවා. ඒක තමයි යෝගාවචර විචින් කළ යුත්තේ. ගරු ස්වාමින් වහන්සේ භාවනා ජීවිතයේදී පුද්ගලයන් ලබන අත්දැකීම් කීමට ඔවුන් මැලි වෙනවා. එය සුදුසු දෙයක් නොවන බව කියනවා. එවිට තමාගේ අත්දැකීම් මේ වගේ ධර්ම සාකච්ඡාවකදීවත් ඉදිරිපත් කිරීම නුසුදුසුද එය ආත්ම වර්ණනාවක් හෝ මානෙ පෙන්වීමක් වනවාද ගෞරවයෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි. මාතුකාව කතා කරන්න හදනවා නමුත් පැසි දෙකට ගෙනියනවා කෙනෙක් මැලි වෙනවා කියලා පටන් අරගන්නේ එහෙමම නැහැ.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 පසේපුත්‍ර ඥානය සම්පූර්ණ අවබෝධ කරගන්න ස්වයම්භුව කොමියුනිකේට් කරන්න බෑ. පසේපුත්‍ර සම්මා සම්බුද්ධ ඥානවන්තට ඒ විදිහටමයි හැබැයි කොමියුනිකේට් කරන්න පුළුවන්. ඒතර කොච්චර වෙනසක් තියෙනවද? ඉතින් ඒ නිසා ඒක ඇත්තටම මට choice එකක් නැහැ. මම මොකටද යන්නේ කියන එක මන් දන්නේ නැහැ. ඒකේ වැදගත් දේ තමයි අවබෝධය. ඊට පස්සේ තමයි කොමියුනිකේෂන් වැදගත් වෙන්නේ. මෙතන අහම්දනේ ප්‍රශ්නයත් එක්ම මේ වගේ ධර්ම සාකච්ඡාවකදී එවැනි අත්දැකීම් ඉදිරිපත් කිරීම නුසුදුසුද? ඒ ආත්ම වර්ණනාවක් හෝ මානෙ පෙන්වීමක් මොනවාද? ওই ප්‍රශ්නේ අහලා තියෙන්නේ Tamange පැත්තේ අනුගේ පැත්ත දෙක කලවම් කරගෙන. මට වෙන්නේ මේකයි කිව්වනම් විස්තරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට එහෙම නැත්නම් එයාගේ කියන දේ මට ලැබෙන ලාභයි ඔය දෙක. ඒ අජත්ත බහිත දෙකම ඉදගෙන ඔය ප්‍රශ්නේ ආපුවාම ප්‍රශ්නේ පිරිසිදු නෑ. එහෙම නැත්නම් ඒ ප්‍රශ්නේ කොමියුනිකේට් වෙලා නෑ. අනිත් එක හැමදෙන්නේ දැන් එහෙම ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ මානෙන්ද කියන එක Taman දැනගන්න ඕනේ.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 මට කතා කරන්න ඕනේ මොකද අර්ථ දැනුම නෙසීනේ. ඉතින් ඒක නිසා මෙතෙන්දී අපිට නීතියක් අපේ මත තියෙන මේකයි කියනවනම් අපිට පුළුවන් ඒ පිළිදෙඩට බේත් කරන්න. හැබැයි මේ ජන විඥාණයට බේත් කරන්න ওই මාතෘකාව දිගේ සම්මා සම්බුද්ධ ජානනාංශ කෙනෙක්වත් යන්නේ නැහැ. බෑ ඉවරයක් කරන්න බෑ ප්‍රශ්නේ. අපි හැමදෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඊළඟ ප්‍රශ්නට. එහෙනම් එහෙනම් එහෙනම් ගෞරවනීය ස්වාමී මේක ලියලා තියෙන්නේ ගරවණීය ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මයික් එකට මයික් එකට ලං වෙලා කතා කරන නිසායි. තාවද ලියන ඒක මේ මේ සවුන්ඩ් සිස්ටම් එකේ අප්සෙට් එකක්. ගම්පලයි. ලියන පස්ස පෙන්නන්න ගෙරවණීය ස්වාමීන් වහන්සේ අවරන් ලියපු කෙනා මේ හැබැයි ඒක මට පෙන්නකොට මාත්‍යා ඒකෙන් අපත අනවශ්‍ය ලාභයක් ගන්න හදනවා මටම නෙවෙයි වෙන්නේ වෙන කාටද කීප එකක් වෙන්නද ගෙරවණී මගේ එකට දාන්න නෑ ඒකෙන් අතරේක ලාභයක් ගන්න හදනවා ඒකයි මම බැලුවේ Yeah.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 ඒ නිසා මේ ප්‍රශ්නේ ආය මුල් කැල කියන්නේ නැතුව යට කැල කියන්නේ ගෙරවණිය නැතුව. <laughs> නෑ නෑ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ඒ මාර්ගඵලයට යන්න එලිපත් ඒක. ඒ කියන්නේ යහපැත්ත තමයි මාර්ගඵල ඥානෙ තියෙන කියලා ඒක උත්තර දෙමුකෝ. සුත්තමේ වශයෙන් ආසා දැනගත් සුත්තමේ වශයෙන් ආසා දැනගත් මනුස්සේ මේ ප්‍රශ්නේ ඔක්කොම ඔළුව අවුල් ඔක්කොම ඔක්කොම මට වෙන්නේ කියවන මනුස්සයෙක්ගේ සම්පූර්ණ අවුලක් තියෙනවා. සුත්තමේ වශයෙන් අසා දැනගත් මග ඔස්සේ යන යෝගාවචරයාට හමුවන මන්සලකුණු මුල් අවස්ථාවේදී දැක ගැනීමට හැකියවද ඊට පසු වාරවලදී නොහැකි විය. මේ සඳහා වීර්යය වැඩි යුතුයයි සිතමි. ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඊතා ශාන්ත සෝයක් මුලදී ලැබුණද ඊට පසු අවස්ථා ඊතරම් සුවදායි නොවිය.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 නීවරණ බලපාන්නේ වගේ ප්‍රතිඵල අපේක්ෂා කරන්න කරන්න තමයි තදින්. ප්‍රතිඵල අපේක්ෂාවක් නැතුව ඵල සම්පාදනය කරන එකනට ඒක බාධාවක් වෙන්නේ නැහැ. ආම්දන ඊළඟ එක මේ දිග ප්‍රශ්නයක් පිටු එකමාරක් විතර මම කියවගෙන යන්නම්. ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මාගේ භාවනා අධ්‍යක්ීම් කිහිපයක් පවසන්නයි මා මේ ලියන්නේ.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 මේ විදිහට පටන්ගත් ආශ්වාස රැල්ල ගොරෝසුවට පටන්ගෙන ඉතා තුනී වී නැති වී යන යන්න නැති වීගෙන ගියා. ඒ අතරතුර ආශ්වාසය හා ප්‍රාශ්වාසයේ පොදු ලක්ෂණ හා පෞද්ගලික ලක්ෂණ දැනගන්න පුළුවන් වුණා. ඊට පසු ආශ්වාසය තුනී වී ඊටාම ශාන්ත වූ තැනකට එනකොටම මාගේ මුළු ශරීරයම විශාල එළියකින් වැසී ගියා.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 එතන හරිය ලොකු නොට් එකක් තියෙනවා. වැටුණාට පස්සේ යාට තේරෙනවා දැන් ඇන්ගල් එක උඩටත් යනවා. ටැන්ගල් එක ටැන්ෂන් එක උඩටත් යනවා ඇතුළටත් යනවා කියලා. අරක තියෙන ෆ්ලැට් එකේම නේ දුවන්නේ. ඒක තමයි සංසාර ගමන. උඩට ටැන්ෂන් වෙච්ච උඩට ගිය තැනකට ටැන්ෂන් එකක් ඇන්දොත් පේනවා.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 හිටියට වැඩිය උඩින් ඉන්නේ. මෙහෙම රවුන්ඩ් කීයක් යන්න වේද කියලා කියන්න බැරි. ඒ හැම එකකදීම මං අනේ උච්චරකල් මොන මෝඩකමක්ද කිරුවේ කියලා Tamanටම හිතෙනවා. ආයෙසරයක් කරකලා යනකොට හිතෙනවා නෑ නෑ. ඒක මෝඩකමක් නෙවෙයි. මේ විදිහට ප්‍රෝග්‍රස් එකක් යනකොට හැම වෙලාවෙම ස්පර්ශකයේ ඇන්ගල් එක වෙනස් වෙනවා. ඉතින් මේකට සෑහෙන බාලදක්ෂයෙක් වෙන්න ඕනේ නැත්තම් අපි අර එකම ටැන්ෂන් එකක් පලගෙන මේ ගමන තමයි ප්‍රගතිය කියලා ගත්තොත් පොඩ්ඩ වෙනස් වෙච්ච ගමන් ඉතින් අඬනවා ඉතින් චරිචුරු ගානක් නටනවා මේ හොඳයි කිව්ව එක ඒ කටින්ම ඒක සම්පූර්ණ අනිත් පැත්තට ආගිය කරන්න නිසා කියනවා ambiguity of uh, Buddhist theory කියලා ඕනම තියරි එකක් බුදුහමසෝ කියන එක බුද්ධ ධර්මයෙන්ම ඩිස්ප්‍රූව් කරන්න පුළුවන්. කාටවත් හිතා ගන්න බෑ. බුදුන්සේ හැම වෙලාවෙම කන්ට්‍රඩික්ෂන් දෙකක් පෙන්නනවා. දෙකලේක වාසියට හරවගනි. මේ තියරි එක කරේ තියාගන්න එපා. ඔබට එහා කොණ්ඩ ගියාට පස්සේ ඔක ඩිස්ප්‍රූව් කරන්න වෙනවා. මේ කොනට ආපුවාම අනිත් එක ඩිස්ප්‍රූව් කරන්න. එතකොට ඔබට තේරෙනවා ප්‍රෝග්‍රස් එක. බලන්නේ මිනිස්සු කියනවා බහරි චපලයි. ඔබ කියපු දේ දැන්නේ කියනවා. ඒ කියන්නේ විනය යනවා. නෑ කිසිම සමාජයකට වග වෙන්නේ නෑ. හැබැයි සමාජයෙන් එයාට මොකද්ද අතවාසියක් ලැබෙනවා. සමාජයත් එක්ක ගැටිල්ලෙන් තමයි මේ රිෆයින් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතානේ ඉන්න හැම තියරි එකක්ම බුදුරජාණන්සේ උද්දුරුගත කරපු හැම තියරි එකක්ම ඩිස්ප්‍රූව් කරගෙන තමයි ප්‍රෝග්‍රස් එකට යන්නේ.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 එnde ende ende ගුරුරත් මාරුවේ ක්‍රමත් මාරුවේ මෙහෙම කැරක් කැරක යනවනම් අපිට බුදුහාමුදුරන්ට ටටාගේතයි. ධර්මයට ටටාගේතයි. ඔය බාහිරගත ඔක්කොටම ගෙසේ අනේ බම්බුවා. අනේ උඹ ඒ වෙලාවේ ඕනේ තමයි. දැන් මේක හිරපන් කියලා. එහෙම කියන්න බැරි නම් මේක විමුක්ති මාර්ගයක් වෙන්නේ මේකයි මේකට විමුක්ති මාර්ගය කියන්නේ මොනම ගුරුවරයෙකුට හෝ මොනම අරමුණකට හෝ මොනම තියරි එකකට හෝ බැඳුනා නම් ඇල්ලුවා නම් අහුණා.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 ඔබ නැත්තේ කියලා වාදයක් ගත්තොත් ආස්වාසය හට ගැනීම කොහොමද ඔප්පු කරන්නේ? ඒ සම්පට ඇත්තේ කියන්නත් බෑ නැත්තේ කියන්නත් බෑ. ප්‍රසආසය කොළ බලන වෙලාවේ හිටපන් නැත්තේ කියන එක හරි. ආස්වාසය එනකොට ඇත්තේ කියන එකට ලැහැසලා හිටපන් මේ පොඩි වෙනසේ මේක බෑ අපට.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 ඒක අසාධාරණයි. පස්සේ මූ තමයි මේක රිෆයින් කරලා දුන්නේ කියලා. ඉතින් ඒ නිසා අඩු ගාණේ කියනවා අඩු ගාණේ කියනවා සරුවච්චන් වහන්සේගේ දේශනා මුල් දේශනත් එක්ක අවසාන කාලේ වෙනකොට පරිණාමයක් තියෙනවා කියලා. ධම්මචක්කප්පවසන සූත්‍රයේ ඉඳලා යනකොට අන්තිම දිහාට යනකොට අර මුල් මුල් දේශනාවල සෙනගත් එක්ක හැප්පිලා පුදුම රිෆයින් එකක් වෙලා තිනවා. ඒක සර්වඥයන්ස තනියම කරන්න බෑ. ගැටුමත් එක්ක ඒ නිසා මේ අත්දැකීමෙන් පේන්න තියෙන්නේ කරගෙන කරගෙන යනකොට තමන්ගේ අත්දැකීම් කරපින්නගෙන යනවා කියන එකත් නෙවෙයි කියන්නේ. පැත්තක දාන එකත් නෙවෙයි තියෙන්නේ. ඕක වරින් වර ඇවිල්ලා ඔයාම සාක්ෂි වෙනවා. අර ස්ප්‍රින්గ్ එකේ එක එක මේ මේ මට්ටම් වලට යනකොට. ඒක හරීම සජීවී ධර්මයේ තියෙන සජීවී ගතියක් ඒක. මොකද මූල ධර්ම කාර්යයට කවදාකවත් අල්ලන්න බෑ. මේ සුචරිතවාදයට අල්ලන්නත් බෑ. ඒගොල්ල සුද්ධ ලියවිල්ලට අල්ල. සුද්ධ ලියවිල්ල මෙහෙමයි ලියලා තියෙන්නේ මේක කොහොමද කියලා. ඒ කියන්නේ හොන්දටම කාලා. හොන්දටම කුරුසෙට දාලා ඇන වැදිලා මේ ඕන දෙයක් වෙන්න පුළුවන් මේකේ. දැන් මොකක්ද මේ ප්‍රශ්නේ නැත්තම් මොනව කරන්නද ඉතින් අපිට වෙන මොනව කරන්නද දැන් ඉතින් මේ යනවා පෙරහැර යනවා ඉතින් මම නටන්නේ මන්න අප්පුඩි ගහනවා මට එතකොට පුදුම ජොලිය ඒ ඉන්නකොට උනත් තිනවා කාට හරි කෙල වෙලා නම් කාටද දැන් මූණ හරහා වැදිලා නම් මම දන්නවා টොප් වැඩේ හොන්තට යන්න. ඒ තමයි ඌ මැරිලාම යනවා. ඒක මට කරන්න දෙයක් නෑ. ඒක උගේ වැඩේ. හැබැයි මට ජොලියක් තියෙනවා. මොකද වැඩේ බිස්න ඒ කියන්නේ ආර්ථිකය දුවනවා කියන එක දන්නවද? ආර්ථිකය රෝල් වෙන්න ඕනේ. ඔය ඔය සේර අල්ලුපු එක හිර වෙනවා. ඒ තීරීක පාවිච්චි කරන්න සුකනම්මේ කඩුවක් අතර ගත්ත මිනිහෙක් වගේ. මො අමෝර ගන්න එපා කඩුව. අමෝර ගත්තොත් යුද්ධ කරන්න බෑ. ඒක සුකනම්මේ විදිහට අල්ලන්න ඕනේ ඕන විදිහට. ඒක තමයි කඩුවයි පලියයි දෙකම එකට හැදෙන්නේ. එහෙම නැත්තම් මේක අමෝර ගත්තොත් එහෙම තීරේ ගල්ලව හැම කෙනාටම අමෝරගෙන තියෙන. ඒකට කතා කරපු ගමන් තරහ ඒක වැරදි කියපු කතාව.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 ඉතින් කිව්වා ඒකට කොමක් නැහැ එන්න කියලා. නමුත් මම අර ඉන්ස්ට්‍රක්ෂන් පේපර්ස් මේ බැලුවම ඒක කියලා තියෙනවා වෙන කර්මස්ථානයක් කරන්න මේ අවසරයක් නැහැ කියලා. ඉතින් ඒක නිසා මම කතා කරන්න ඕන කිව්වේ මට ඒකට සමා වෙන්න කියලා සභාවෙට. නෑ මම ඒක මුලින්ම කියලා දෙන්නම්.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 ඒ රෙන්ඩ මං ස්වාමින් වහන්සේලා සාමි අධ්‍යක්ෂක මේ අය බලාපොරොත්තු වෙන දේ 100%ක්ම ඉෂ්ට කරන්න මම ගොඩාක් උත්සාහ කරා. ඒක කොච්චර දුර සාර්ථක වුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ ඇත්ත වශයෙන්ම මේ මගේ හෘද සාක්ෂි අනුව මං හිතනවා 90ක් විතර මං ඒක ඉෂ්ට කරා.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 කතානායකතුමනි කියලා කියන්න ඕන ටික කියනවා. හැබැයි කියන්නේ කතානායකට. අන්න ඒ වගේ අපි ඒ මේව හදලා තියෙන මේක මේ බ්ලීච් සමාජයක්වත් පෘථග්ජන සමාජයක්වත් නියෝජනය කරන විදිහට නෙවෙයි. ආර්යයන් වහන්සේලා ඉන්න සමාජයක ගත කර ක්‍රමේ. ඉතින් ඒක නිසා අපි මේ වගේ තැනකට ආවට පස්සේ විතරයි අපිට ඒ දන්නේ නැති ශේෂ්ත්‍රයකට හුරු වීමක් ඇති වෙන්නේ.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 මේක මට ආපු ප්‍රශ්න නෙවෙයි බුදුහමර පහල වෙච්ච නිසා ආපු ප්‍රශ්නයක්. ඒක බුදුහමර විසඳන්න ඕනේ. විනය තියෙන නිසා මේ ප්‍රශ්න මතුවේ ඉන්න විනයෙන් උත්තර දෙන්න බෑ. මම කල්පනා කළා තු වැඩක් නැහැ. පශ්චාත්තාපෙල වැඩක් නැහැ. එහෙමනම් හරියට දන්න කෙනෙක් ගහලා උතුර ටිකට ගිහිලා කේස් එකක් දාන්න මෙන්න මේකක් තියෙනවා මොකද කරන්නේ? ඒක හරීම මොකද ස්ට්‍රේට් ෆෝවර්ඩ් සිස්ටම් එකක්. උගව වෙලාවට අපේ සංඝයා අතරක් තියෙනවා. ශ්‍රද්ධා චරිත අතරක් තියෙනවා. වැරද්දක් වුණාට පස්සේ පශ්චාත්තාපය. මේ බුදුසෙන්ස කියනවා වැඩි සංසිඳනව නම් උත්තරයක් කරනවා පශ්චාත්තාප වුණාට කමන්නේ නැහැ. සංසිඳෙන්නේ නැහැ නේ. හැබැයි සංසිඳන ක්‍රමයක් තියෙනවා. ක්‍රමේ කරපන් නැත්තම් හිතන්න සරුවචන් වහන්සේ ළඟට එනකොට පස්සක මහණෙනි මොනවද කිව්වේ? ඔය එන්නේ අපේ ඔයා රජ කුලේ කෙනෙක්. ඔය දැසි දැසන් නැතුව ඉන්න බෑ. ඒ අපි මේ අන්තිවාසිකයන් වශයෙන් ගන්න එක් එක් ගන්න එපා නැගිටින්න. ඉස්සරහට යන්න ඕනෙත් නැහැ, පාත්‍රේ ගන්න ඕනෙත් නැහැ. ඔන්න આવොත් වාඩි වෙලා මොන වතුර ටිකක් තියෙන කවුද හොදාගන්න. හිටපන් කියන. හරි උපාදයක් නේ නෑ එතන. උනා නම් එතනම මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ සෝවන් උනේ. ඉතින් අපි අපි එහෙම උනා නම් එහෙම දැන් මෙතන ඇත්තටම සරුවචනාංශය දැන් මෙතෙන් ආවත් අපි කචල් දාන.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 එදින ඉංගන මිනිස්සු කතා කරලා කිව්වලු අනේ මේ මාත්‍යෝ හරි ඉන්න කෙනෙකුට ගිහිල්ලා වැඩක් නැහැ ඇතුලේ පිරලා කිව්වා. ඊට පස්සේ කළෝ ඕක ඇතුලේ දේව පුත්‍රයටත් ඉඩ නැහැ කිව්වා. යේසුස් ශාන්තිටත් ඉඩ නැහැ. මොකද බද්දු එකතු කරන මිනිස්සු කල්ලාතෝ ගිහිල්ලා උන් බිස්නස් පල්ලිය ඇතුලේ.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 එක වේලාවකින් නැවත පෙරසේම කැක්කුම වැනි වේදනාවක් අරමුණු විය. මෙසේ භාවනා කාලයෙන් වැඩි වේලාවක් මේ தত্ত্ব දෙක අතර සතිමත්ව සිටිය හැකිවිය. ඉන් ඉන් අත්මිදීමට නොහැකිසේත් ශරීරයේ සම්බන්ධතාවය නැවත ලබා ගැනීමට නොහැකිවසේත් දැනුනි. භාවනාව නිම කර යථා තත්ත්වයට පත් වූ පසුවද කනේ සියුම් වේදනාව ටික වේලාවක් පැවතුණි. මේ தත්ත්වය පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් ඉතාගේ කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ මේ ජීවිතයේදීම නිවන් අවබෝධ වේවායි පතමි. ඒ යෝගාවචරය කැමති දන්නේ ඔය කියන සද්දේ දැන් ගන්න බැරිද කියලා. ඒක හිතාන ඉන්න එක සමාධින් එකක් කියලා. නමුත් ඒක පුරුදු වුණාට පස්සේ ඕනම තැනක මම දන්නේ මම අදහස් කරන එක තියෙන්නේ කියලා ඕනම වෙලාවක තියෙනවා.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 මේක සාමාන්‍යයෙන් පේන්නේ පාළු වුණා තනි වුණා කියන අදහස. ඒ නිසා අපි ඒකට සාමාන්‍යයෙන් වෛර කරනවා. ඒක එනකොටම අපිට කන්දොස් කිරියාවක් වෙනවා ඒක. මුත් භාවනාවේදී ਸਰවචනාංශ කියන එක මට ප්‍රතියක් බාටපත් වුණා, ප්‍රීතියක් බාටපත් වුණා. මොකද ඒකෙන් පේන තියෙන හිත කෙලස් මොනක්වත් නැහැ.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 නෑ හිටව නෙවෙයි. ඒ කියන කන්ටෙන්ට් එක නෑ වුණාට මේකට හිත දාගෙන ඉන්නේ. මේක ඇහෙනවා. ඉතින් ඒක නිසා මේක දිනුවක් ඔය ලොකු සාංශික පොතක් මේ ළඟදී පළ වුණා මේ ස්ටිලිං ද මයින්ඩ් නෑ නෑ ඒ අර මේ සේරම නෝන භාවනා කරපෙගේ ඩයලොග් එක මේ ලියුම් ටික free the mind freeing the freed freedom freed freedom එකේ එනෝන නිතරම කියනවා ලොකු සාංශික මේ මම ශාන්තවට නිතරම මේ සයන්තය ඇයිද ලොකු සංස කියලා තියෙනක හොඳයි. හැබැයි මේක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. ඔක භාවනා ජීවිතේ මහා ලොකු දෙයක්වත් නෙවෙයි. හැබැයි ඒක හුද්දකලාවේ සංඥාවක් විදියට සතිය පිටව ගැනීමේ ලකුණක් විදියට ගන්න පුළුවන්. ඔය ඊට පස්සේ ඒක විසි කළ දාන්න බලන්න. ඒ වෙලාවේ වහන්න නැතුව ඕන දැල් ලියලා දීපන් කියලා කියලා ලියවකොලේ විසි කරලා පාන ඉවරයි. නැත්තම් CD කරලා වණ්ඩේ කියලා කියන එක විසි කරනවා. ආම්දනේ වෙලාව 3:20යි. කමඩන් තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉවර කරන්න වෙනවා. ඊළඟපස්සේ ඊළඟපස්සේ එකක් එරියස් එරියස් එනවනේ අපලා බලන උරුදට. ඒ නිසා ඉවර කරනවා. ආම්දනේ ඊළඟපස්සේ තියෙන තියෙන බඩු ඔක්කොම බඩු හැවෙනවා.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 මුළු කාලය පුරාවට පැවති නිහඬතාවයේ මා මනසේ ඇති කළ නැවතුම පිළිබඳ ප්‍රීතිය කෙසේනම් පවසන්නද ප්‍රශ්නාර්ථ ලකුණු. මෙතනින් හෙට දිනේ පිටවී නැවතත් මෙවැනි හුදකලා ජීවිතයක් ගත කළ හැකි පරිසරයකට යන්නට මගේ සිත මට වද දෙයි. මේ කාලය තුලදී අර්ථවත් සාරවත් රසවත් ධර්මදේශනා ධර්ම සාකච්ඡා මගින් ඔබ වහන්සේගෙන් උකහාගත් දැනුම් සම්භාරය නිවන පිණිසම මට හේතු වේවා යන්න ප්‍රාර්ථනයයි.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 සයිඩ් එක. හැබැයි සමන් වලි ගැන එක එක්කත් ක්ලියර් නෑ මට. හරිම මට හිතෙනවා මේ වහ කණ්ඩ හිතෙනවා මට. මේකේ තියෙන හැමදේම සමන් වලි කියලා ලියලා කපලා. ආ. ඒක හරි. ඒක ලිය කියවන එක කරන වැඩක් කරා. <laughs> ඒ ඒක මගේ මගේ අතින් දාපු කැලලක එක.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 එකම සසුන. <laughs> එක එකම සසරින් එතර වීමට අවශ්‍ය පාරමී දම් සුප්‍රේවා යන පැතුමින් නැවතත් මෙවැනි සාර්ථක රිට්‍රීට් එකකදී ඩනීඩන් වලදී අපි හමු වෙන බලාපොරොත්තුෙන් තෙරුවන් ගුණ ප්‍රාර්ථනා කරමි සාදු සාදු කොහොම හරි අපි අපි කතා කරා මේ ඩනීඩන් වල තියන්න නැතුව ඊට පස්සේ වෙලින්ටන් වලයි කොහෙද මේ ඕක්ලන්ඩ් වලයි තියන්නේ කියලා දැන් ආයෙත් සැරයක් කරකිලා ඇවිල්ලා තියෙනවා ඔක්කොම ඉවරන පස්සේ මේ විදිහටම දැනිඩනවල තියමු.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 ඒක මම කියන්නම්කෝ. නෑ නෑ නෑ. ඒක ඒගොල්ලෝ ඊළඟන කන පරිප්පුවක්. ඒක ඒගොල්ලෝ නුයාගෙන දෙන්න ලැහැතුනේ අපි කිව්වනේ අපි කිව්වේ ඒක කරගත්ත ඒ උනාට ඒක කම්පන්සේට් වෙනවා බය වෙන්න එපා. මං විතර කවුරක්වත් දන්නේ නැහැ. අන්දරේ තව ප්‍රශ්න කීපයක් තියෙනවා.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 ඔය ඇත්තටම අහන වෙලාවේදී ගොඩක් උපකරණ තියෙනවා. නමුත් මෙනෙහි කරන්න ගියොත් ඔක්කොම එකක්වත් මෙනෙහි කරන්න බෑ. ඒක නිසා කියනවා අහන වෙලාවේදී එක්කෝ ඇහ මේ කන පෙනුනොත් සද්ද ගැන මිස් වෙනවා. අනම්මන බෙර ඒ ඇති. අඩු ගානේ දැන් දන්නවනේ ඉතර ශීඝ්‍රයෙන් මේ තරම් ඇහි බැලීම දැකීම සිද්ධ වෙනවයි කියලා.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 අපිට කැමති වුණත් අකමැති වුණත් ඒ ඇතුළත ඇති කෙලෙස් මල්ල අමතක කරලා <clears throat> නිකන් ඉන්න බෑ. එහි එලි දැකීමමයි සැනසීම කියන්නේ කියලා හොඳින් තහවුරු වෙනවා. ලැජ්ජාවටපත් උනත්, අවමානයටපත් උනත්, විශාල පාඩුවක් උනත් ඒ වගේ එලි දැකීමමයි නියම කියන්නේ කියලා ඔබ වහන්සේ දෙන ආදර්ශ මගේ හිතට තද ශක්තියක් වෙනවා.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 හැමදේ ඔබ වහන්සේ මට උපදෙස් දුන්නේ යමක් ලබා ගන්නට නෙමෙයි අතහරින්න. ඇති තැන සිට නැති තැනට යන්න, දන්න සැටි තැන සිට නොදන්න තැනට යන්න, නিত্য සංඥාවෙන් අනිත්‍ය සංඥාවට යන්න හැම දෙයක්ම අතහරින්න. ඔබ වහන්සේ මට කරන්න කියන්න හැම දෙයක්ම කියලා දුන්නා.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 එයා අපිට කුප්පන්නේ ඉද්දන්නේ ගණන් ගත්තොත් නේ. කියන උඹට එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. නැති එකත් එකයි මට හිතවිලි එකත් එකයි කිව්වහම සදාචාරකමේ ප්‍රශ්නයක් එනවා අපිට. අපි මොනවද කරන්න ඕනේ නේද නරක හිතවිලි කියලා නෑ නොකර හිටීමෙන් උත්තර දෙනවා. මොකද ඔතෙන්දි විතරයි. ඔය ටික ඉස්සලා බෑයි වැඩි. ඔතෙන් යනකම් හිත දියුණු වුණාට පස්සේ Tamanට canvas එක විතරක් පේනවා, චිත්‍රෙත් පේනවා. එතකොට අය චිත්‍රය ඇඳලා කැන්වස් එක ජරා කරුවා කියලා කියන්නේ නැත් නෑ ලස්සන කරුවා කියන්නේ නැත් නෑ මේ කැන්වස් එක මේ චිත්‍රේ. තමයිලාට කැන්වස් එක විතරක් තියෙනවා. දෙකටම සමහිත දානවා කියන එක හරි අමාරුයි අල්ලන්න. ඒක තමයි අනුලා කියන්න උත්සාහ කරේ. ඒක ඒක ඒක කිව්වට තේරෙන්නේ නැහැ. අපේ සදාචාරයයි වර්ග ભેදයයි කරදර කරනවා. අපි පොළමන ඒක තමයි කෙලෙස් වල ස්වරූපේ. අවුස්සනවා. අපිට කරන් දෙන හිතවිලි දාවේ හොඳ ගමන් නැහැ.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 මං හිතන්නේ දෙනකොට ක්වෙස්චන්ස් මතමේ තියෙන්නේ. කැමතිනම් මේ වෙලාවේ අහන එක හොඳයි මොකද අනිත් අයටත් ඒක හොඳ අත්දැකීමක් වෙනවා. පොදුවේ අහන එකේ තියෙන පොඩි ලව් එෆෙක්ට් එකක්. මට පේන්නේ ප්‍රශ්න අනම්මනක් නෙවෙයි. ඒ ඒ වුණාට ඒක මම කියන්නේ අර විදිහට ප්‍රශ්න අහනවා නම් ඒ හරි technical.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 you are asking nonsense. <laughs> that is simple No, because nonsense. I have no teacher to ask. That's uh, They don't make, don't uh, trouble trouble, still trouble troubles you. තව කවුරු හරි ඉන්නවද ඒ වගේ මේ ආ දැන් පිටත් වෙනවද? හොඳයි thank you very much යනවට සාදු සාදු සාදු අල්ලගේ අවසර ගත්තද එයිනම් කවයි එහෙමනම් අපි මේ කොහොමද තව තව ස්වාමීන් වහන්සේ මම ඊයේ මගේ ප්‍රශ්නක් ඉදිරිපත් කරා මගේ මුනේ මානසික විසින් තද වෙලා මට කරදරයක් වෙනවා කියලා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා පස්සේ මට එතනින් පහසුවක් ආවා. එදී නිකන් හිතේ තිබුණ දේ කියලා දැම්ම වගේ ඉස්සරහට යන්න පුළුවන් වුණා. ඊට පස්සේ ආපු පරයන්ක භාවනාවදී විතරම් වගේ ඇඟ ඔක්කොම හිරි වැටිලා ඇදිලා යන ගතියක් එවිලා හැබැයි සමාධිය ආවේ නැහැ. මම හිතනවා මම ඉක්මනින්ම ගන්න උත්සාහ කරන නිසා වෙන්නේ නැති කියලා.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 මේක තවෝ ටික දවසක් යනකොට බෙල්ල කට කැඩලා ගිල්ල නෑ නේද? අතපය කැඩලා නෑ නේද? යන්න පුළුවන් කියලා ගැම්මාව නම් මොන කෙනෙකුටවත් බෑ ඊට පස්සේ ඩක්කු මුක්කුවක් දෙන්න. මොකෙක් හරි යාළුවෙක් හරි නෑදෑයෙක් හරි කවුරු හරි මේ අපිට මේ දේ වහාම දැන් කරන්න ඕන කියන එක අලුගෝසුවෙක් විතරයි.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 හැබැයි ඉවසන විතරක් බෑ. ටයිම් ටේබල් එක යන්න ඕනේ. ඒ පරියන්ක දෙක තුනක් ගියාට පස්සේ බලනකොට ලස්සනට ප්‍රශ්නෙත් තේරෙනවා උත්තරෙත් තේරෙනවා. ඒකෙන් මම කියන්නේ ප්‍රශ්න අහන්න මේපා. එහෙම නෙවෙයි. අපිට අහන ගතිය අඩු වෙන්න යන්න ඕනේ. එන්න එන්න අඩු වෙන.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 Uh, we do yoga regularly. And then if you are doing the yoga, um, do about 15 minutes sort of, sort of thing before uh, go into specifically Sirsasana and um, uh, Saruangasana, then wake up. This is called mother and father.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 මම දැකලා නෑ ඒක. කොබල් ස්ටෝන් මැදලා නෑ. ඒ කියන්නේ පෙබල්ස් වගේ જાතියද? කොබල් ස්ටෝන් කියන්නේ පෙබල්ස් නිහන්නේ ගල් තියලා මැද්දෙන් වැලි දාලා තියෙන කොබල් ස්ටෝන් කියලා කියන පා. ආ ආ. අපි තියෙන මොනවද මේ සිමෙන්ට් දානවා වගේ දාන්නේ? ටයිල්ස් නෙවෙයි ගියතු නෙවෙයි එළිය cobblestone pavements in cobblestone pavements අනේ ඒවා කකුලට මසයි ඒ ඒ වගේ එච්චරම අර ඒවා ආටිෆිෂල් දේවල් නිසා ඔව් ඒකනේ අපිට ඕන කරලා තියෙන්නේ අර කඳුනගෙනකොට හෙටරොජිනස් uh, මේක හම්බ වෙනවනේ විදින මනුස්සයට කන් දෙනා කිනකොට දැන් මේක නම් ෆ්ලැට් එක යන්නේ ඒ වුණාට පොළව සෑන්ඩ් බෙඩ් එක. ඒක තමයි ඉතින් ලක්ෂරි. ඒ වෙනුවට ඊගාවට තියෙන next best එක තමයි ගන්න තියෙන්නේ. මුහුදු වැල්ලේ එරෙනවා වැඩි. එරෙනවා වැඩි වෙනකොට හරි වෙහෙසයි. හොඳයි ඒ කියන්නේ අපිට පැයකමාරක් තියෙනවා සක්මන් භාවනාවට. ෆ්‍රෙස්ට් එකක් අරගෙන සක්පෑයක් සක්මන් කළා පහමාරට අපි කෙලිම ධර්ම දේශනාවට එකතු වෙන්නේ. එහෙනම් සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.